තෙරුවන් සරණයි සියලු දෙනාටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපිට පසුගිය සතියේ සාකච්ඡාව කරන්න අවකාශයක් ලැබුණ නැහැ බොහෝ දිනය නිසා ඊට ඉහත සතියේ අපි කතා කළේ අදිෂ්ඨාන පාරමිතා පිළිබඳ අපි සිහිපත් කළා එහි තවදුරටත් පැහැදිලි කරගත යුතු කරුණු ටිකක් තියෙන නිසා මේ ලැබෙන සතියෙත් අපි අදිෂ්ඨාන පාරමිතාව පිළිබඳවම සාකච්ඡාව සිදු කරන බව. අපි අදිෂ්ඨාන පාරමිතාවේ මූලික ගති ලක්ෂණ පිළිබඳවත් ඒ වගේම ඒ වැඩි උතුමන් පිළිබඳව ඒ වගේම මේ වඩන ආකාරය පිළිබඳව එහි විශේෂත්වය පිළිබඳව ඒ වගේම අදිෂ්ඨාන පාරමිතාව දියුණු කරන්න තිබිය යුතු සාධක ආදිය පිළිබඳවත් අපි යම් ප්‍රමාණයකට කතා කරමු. අද දවසේ විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සාධක ධර්ම දියුණු කරගන්නේ කොහොමද? ඒ වගේම බාධක ධර්ම මතුවෙන්නේ කොහොමද? අවස්ථාවට අනුකූලව උපාය කෞශල්‍යයෙන් යුක්තව අපි බාධක දුරු කරමින් සාධක ගොඩනගන්න ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම ආත්ම මූලික මානුෂීය සහ ආධ්‍යාත්මික දැක්මක් තුලින් අපි කොහොමද මේ ಗುಣධර්ම දියුණු කරගන්න කටයුතු කරන්නේ කියන කාරණා අද දවසෙත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්. තොට අදිෂ්ඨාන පාරමිතාව හැටියට අපි කතා බහ කළේ අචල සමාදානදිඨානං පදාකාරප්පවත්තෝ චිත්තුප්පාදෝ අදිඨාන පාරමිතා. ඒතර අදිෂ්ඨානය කියලා කිව්වේ අචල සමාදාන ස්ථාවර විදිහට යමක පිහිටා සිටින්නට පුළුවන් ගුණය. අපි කිව්වා අදිෂ්ඨානය දෙවිධයකට සිද්ධ කෙරෙනවා කියලා. එකක් තමයි මේ මේ වෙලාවට මෙබඳු දෙයක් සිදු වේවා කියලා මනසින් කරන බලපෑම. එතකොට එතනදී බොහෝ විට Tamanගේ මනස පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්ක තමයි ඒ සිදුවීම සිදු වෙනවද නැද්ද කොපමණකින් සිදු වෙනවද කියලා තීරණය අපි සත්‍ය පාරමිතා පිළිබඳව කතා කරනකොට වෙනම කතා කළා සත්‍යක්‍රියා. ඒ සත්‍යක්‍රියාවදී ඉබඳු අදිෂ්ඨානයක් තමයි බලපවත්වන්නේ. මේ අදිෂ්ඨාන පාරමිතාවේදී අපි කතා කරන්නේ ඒ බාහිර යමක් යම් අවස්ථාවක සිදු කරන්නට සිදු වෙන්නට මනසින් බලපෑම් කිරීමට වඩා තමන් සම්බන්ධව තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ තමන් යම්කිසි ඉලක්කයක් වෙත මෙන්න මේ පරමාර්ථය වෙත මම පැමිණෙනවා මෙන්න මේ සිද්ධිය මම මේ ක්‍රියාව මම ඉටු කරනවා කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් යම්කිසි ප්‍රතිපත්තියක් පිළිබඳව යම්කිසි අරමුණක් පිළිබඳව යම් ඉලක්කයක් පිළිබඳව එහෙම නැත්නම් අපි ඒක තුන් ආකාරයකින් කතා බහ කළා අකුසලෙන් වැළකීම සම්බන්ධව කුසල් කිරීම සම්බන්ධව සමත විදර්ශනා භාවනා කරමින් චිත්ත පාරිශුද්ධිය ඇති කිරීම සම්බන්ධව කියන ඔය කවර අංශයකින් හෝ අපි මේ කාරණේ මම මෙන්න මේ විදිහෙන් ක්‍රියාත්මක කරනවා කියලා යම්කිසි සනිටුහනක් කරගන්න පුළුවන් නම් මනසින් එහි දැඩිව පිහිටා සිටින්නට පුළුවන් නම් අන්නේ මානසික தත්ත්වය තමයි මෙතන අදිෂ්ඨාන පාරමිතාව හැටියට අපි දියුණු කරගත යුත්තේ. ඒ නිසා එය පැහැදිලි කරනවා චර්යා පිටක අට කතාවේ අචල සමාදානාදිඨාන ස්ථාවරව යමක පිහිටා සිටීමේ මානසික ශක්තිය තදාකාර පවත්තෝ චිත්තුප්පාදෝ ඒ ආකාරයෙන් පවතින චිත්තෝත්පාදය ඒ ආකාරයෙන් පවත් ඒ ආකාරයෙන් සිතුවිලි ඉපදවීම තමයි මෙතන අදිෂ්ඨාන පාරමිතාව හැටියට හැඳින්වෙන්නේ. එතකොට මේ පිළිබඳව අපි කරුණු බොහොමයක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම මේ අදිෂ්ඨාන පාරමිතාව අපිට දියුණු කරගන්නට අවශ්‍ය නම් ඒ තනත්තා විසින් හඳුනාගත යුතු ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒක අදිෂ්ඨානයේ සම්බන්ධව පමණක් නෙමෙයි ඕනෑම ಗುಣධර්මයක් ඕනෑම පාරමිතාවක් ඕනෑම ඉලක්කයක් ලෞකික ලෝකෝත්තර ඕනෑම ඉලක්කයක් වෙත අපි යා යුතුයි කියලා හිතනවා නම් ඒ සම්බන්ධව මේ පියවර තුන අපි හඳුනා ගත යුතුමයි. ඒ මොනවද? ඒ පරමාර්ථයට අදාළව ඊට උපයෝගී වෙන උපකාර වෙන සාධක මොනවද? ඒ පරමාර්ථයට අදාළව ඊට බාධා කළ හැකි ධර්ම මොනවාද? ඒ පරමාර්ථයට අදාළ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් අපි අවස්ථාවෝචිතව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. ඉතින් ඒවා අපි හරියට දැනගත්තොත් තමයි අවස්ථාවෝචිතව මේ ධර්ම ප්‍රගුණ කරන්න පුළුවන් එතකොට මේ සඳහා අවශ්‍ය සාධක ධර්ම පිළිබඳව අපි කෙටියෙන් පසුගිය සතියේ සිහිපත් කළා. ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍යයි ආත්ම විශ්වාසය. ඒ කියන්නේ මේක මට කරන්න පුළුවන් කියන තමන්ගේ තමන්ගේ පංචස්කන්ධය පිළිබඳව තමන් විශ්වාස කරන ගතිය. ඒ කියන්නේ දැන් මේ භාවනාව මම මේ පමණ වේලාවක් කරගෙන යනවා කියලා හිතනකොට අදිෂ්ඨාන කරගන්නකොටම එච්චරනම් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා අපේ මනස පසුබානවා නම් අපිට එතනින් එහාට ඒක සාර්ථක කරගන්නට අවශ්‍ය මානසික ශක්තිය ඇති වෙන්නේ නැහැ. එතකොට කායි කය පිළිබඳව, තමන්ගේ ශක්තිය පිළිබඳව, තමන්ගේ මනස පිළිබඳව, මේව පිළිබඳව අත්දැකීම් තුලින් ලබන ලද යම් කෙසේ විශ්වසනීය බව ආත්ම විශ්වාසය කියලා කියන්නේ මෙතන බුදුදහමේ අපි ආත්ම කිය ආත්මයක් තියනවා කියලා කතා කරන්නේ නමුත් Tamange පංචස්කන්ධය සම්බන්ධව කතා කරනකොට ආත්ම කියන වචනේ පොදු විවාහාරයේදී භාවිත වෙනවා Taman සම්බන්ධව. එතකොට ආත්ම විශ්වාසය කියන්නේ Taman සම්බන්ධව. Tamange පංචස්කන්ධයේ හැසිරවීම සම්බන්ධව තියෙන විශ්වසනීයත්වය. එතකොට ඒ විශ්වාසය තාම වැදගත් වෙනවා අදිෂ්ඨාන පාරමිතාව දියුණු කරන්න. Tamanට Taman ගැන විශ්වාසයක් නැතිනම් තමන් කරන ක්‍රියාව ගැන විශ්වාසයක් නැතිනම් ඒ අදාළ සාධක ගොඩනැගීම හැසිරවීම පිළිබඳ තමන්ට පළපුරුද්දෙන් ගොඩනැගුණු විශ්වාසයක් නැතිනම් ඒ බඳු කෙනෙකුට අදිෂ්ඨානයක් දියුණු කරන්න පහසු නැහැ. ඊළඟට ඉවසීම ඉවසීම වගේම දරා ගැනීමත් අවශ්‍යයි. දරා ගන්නවා කියලා කියන්නේ ඒ පැමිණෙන දෙයට ඔරොත්තු දෙනවා. කායිකව මානසිකව ඒකට ඔරොත්තු දෙන්න පොහුනවා. ඉවසීම කියලා කියන්නේ ඇත්තටම දරා ගැනීමට වඩා ටිකක් වෙනස් තත්ත්වයක්. අපි ශාන්ති පාරමිතා පිළිබඳව කතා කළා. ශාන්තිය කියලා කියන්නේ ඒ පැමිණෙන බාහිර පීඩාවන්ගෙන් සත්ත්ව සංස්කාරාපරාධ සහන සත්වයින්ගෙන් සත්වයින්ගෙන් සහ සත්වයින් හැටියට නොගැනෙන අවශේෂ දේවල් සත්වයෝ කියලා පොදු විවාහාර කරන් නාම රූප ධර්ම දෙකම තියෙන තැන එතකොට රූපය විතරක් ඇති අවුව වැස්ස සුලඟ ආදී ස්වභාවික ක්‍රියාකාරකම් ඒවෙනුත් අපිට යම් යම් පීඩා පැමිණෙන. එතකොට මේ සත්ව සංස්කාර කියන දෙපසින්ම පැමිණෙන පීඩා වලදී විපරීත නොවි කටයුතු කරන්නට පුළුවන් ගතිය. විපරීත වෙනවා කියලා කියන්නේ තමන් මෙතෙක් පවත්වාගෙන ආපු කටයුතු නැවැත්වීම හෝ ඒ කියන්නේ හොඳ කටයුතු නැවැත්වීම හෝ නොකල සාවද්ද දේ කරන්නට පෙළඹේ. එතකොට මෙතෙක් තමන් නොකරපු වැරද්දක් කරන්න පෙළඹෙනවා නම් අර ප්‍රශ්නේ නිසා එහෙම නැත්නම් මෙතෙක් කරගෙන ආපු හොඳ දේවල් නවත්තලා දානවා නම් අන්න තමන් ඒ ඒ සිදුවීමෙන් සැලිලා ඒ සිදුවීමෙන් තමන් අගතියට ගිහිල්ලා ඒකෙන් තමන් විපරීත වෙලා. ඒතර විපරීත නොවි රැකෙනවා කියලා කියන්නේ මෙතෙක් කාලයක් තමන් යම්කිසි හොඳ කටයුත්තක් කරගෙන ආවනම් මොන පීඩාව ආවා වුණත් ඒක වෙනස් කරන්න නැතුව පවත්වාගෙන යනවා. ඒ වගේම මෙතෙක් තමන් යම්කිසි පව්කම් වලින් වැරදි වලින් වැළකී සිටියා නම් මොනතරම් ප්‍රශ්න ආවා වුණත් ඒ පව්කම් කරන්න යොමු වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ඉවසීම නැමැති මේ ගුණය අපට අත්‍යවශ්‍යයි අදිෂ්ඨාන පාරමිතාවේදී. දැන් ඒක අපට හොඳට පැහැදිලි වෙන තැනක් තමයි මහබෝසතාණන් වහන්සේ බෝමැඩට ගිහිල්ලා උන්වහන්සේ චතුරංග සමන්නාගත වීර්‍ය අදිෂ්ඨානය ඇති කරගන්න. කියන්නේ ශරීරයේ ලේ මස් වියලී යනවා නම් වියලී ඒවා. නහර ඇට සම් පමණක් ඉතුරු වෙනවා නම් ඉතිරි වේවා. එතකොට මම මේ බුද්ධත්වේ නැමැති මේ පරමාර්ථය සාධනය කරගෙන විනා මෙතනින් නැගිටින්නේ නැහැ කියන මේ අදිෂ්ඨානය. එතකොට මේ අදිෂ්ඨානය පවත්වන්න උන්වහන්සේට තමන්ගේ පංචස්කන්ධය ගැන තමන් කරන කටයුතු පිළිබඳව ඒවා පිළිබඳ පූර්ණ ආත්ම විශ්වාසයක් උන්වහන්සේට තියෙන්න ඕනේ. මේක මට කරන්න පුළුවන්. ඒ වගේම ඒ අතරතුරේ පැමිණෙන සියලුම කාය පීඩා මෙතන චිත්ත පීඩා ගැන අපි කතා කරන්නේ නැත්තේ මොකද ඉවසීම තියනවා නම් චිත්ත පීඩා ඇති වෙන්න විදිහක් නැහැ. ඉවසීම අඩු වෙනකොට තමයි චිත්ත පීඩා ඇති වෙන්නේ. අපි ඉවසුවක් නොඉවසුවක් කාය පීඩා ඇති වෙනවා. ඒක බාහිර කාරණා. ඒ නිසා අනුන්ට අපේ කයට හිංසා කරන්න පුළුවන්. හිතට හිංසා කරන්න කාටවත් බෑ. හිත නරක කරගන්නේ, හිත දුබල කරගන්නේ තමන් විසින්. ඒක තමන්ගේ දුර්වලකම. ඉතින් ඒ නිසා ඒ අදිෂ්ඨාන පාරමිතාව සිද්ධ පුහුණු කරන කෙනෙකුට අන්න ඒ බඳු දරා ගැනීම, ඉවසීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ ඉවසීමේ ප්‍රමාණයත් එක්කලා තමයි එතනටට ඒ තමන්ගේ අදිෂ්ඨානය පිහිටා සිටින්න පුළුවන්. කයට මැසි මදුරුවන්ගෙන් පොඩි පීඩාවක් එනකොට කැළඹෙනවා නම් ඒ වගේම තව කෙනෙකුගෙන් අතින් පයින් ප්‍රහාර දීමක් වැනි දෙයක් සිද්ධ වෙනකොට අවුවෙන් වැස්සෙන් පින්නෙන් පීඩා වෙනකොට තමන්ගේ කටයුත්ත අතහැරලා දානවා නම් ඒ බඳු කෙනෙකුට ඒ අදාළ ඉලක්කයට යන්න බෑ. එතකොට තමන්ට පුළුවන් වෙන්න ඕන ඒ සියල්ලක් දරා ගන්න ඉවසක්. ඒ නිසා තමයි මහබෝසත්වරේ මේ සෑම පාරමිතාවක්ම පරමත්ත පාරමී වශයෙන්. يعني ජීවිතය අහෝසි වුණත් ඒ ගුණය මතු කළ තැනදී මතු කළ යුතු තැනදී ඒ ගුණය මතු කරලා මිසක් පසුබට වෙන්නේ නැහැ ජීවිතය අහෝසි වුණා ජීවිතේ පවා පරදුවට තබලා ඒ කටයුත්තට උන්වහන්සේ යොමු වෙන්නේ. අන්න ඒක තමයි අර අදිෂ්ඨානය සඳහා අවශ්‍ය දරා ගැනීම වීරය මේ මේ සියල්ලක් ඒකාබද්ධවයි ක්‍රියාත්මක. තර අදිෂ්ඨාන පාරමිතාව අන්නේ සියලු පාරමිතාවන්ට පදනම වැදගත් වෙනවා වගේම අදිෂ්ඨාන පාරමිතාව පුහුණු කරන්නත් අන්නේ ගුණාංග වැදගත් වෙනවා. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට වැටහෙනවා ඇති මේ මේ පාරමිතා හැටියට දක්වලා තියෙන ගුණාංගවල තියෙන විශේෂත්වය. මේ ගුණාංග නැතුව ඒ විමුක්තිය දක්වා යන ගමනේදී අවශ්‍ය ප්‍රශස්ත මානසික මට්ටම ගොඩනගන්න පහසු නැහැ. එනිසා ඒ විමුක්තිය එහෙම නැත්නම් ක්ලේශයන්ගෙන් මිදීම පංචස්කන්ධයෙන් මිදීම කියන මේ බැරෑරුම් කාර්ය સિદ્ધ කරන්න මේ ගුණාංගවල ඒකාබද්ධ සංයුතිය අපට අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි පාරමිතා පිරීමක් කියලා එකක් අපට වැදගත් වෙන්නේ. ඉතින් අපි නිතර නිතර සිහිපත් කළා මේවා ගැන කතා කරනකොට සමහර ගිහි පින්නතුන් පමණක් නෙමෙයි ස්වාමින් වහන්සේලා පවා අවව ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ මොන සූත්‍රයේද කියලා තියෙන්නේ මුල් බුදු සමයේ ඕව ඇත්තේ නැහැ මුල් බුදු සමයේ බුදුහාමුදුරුවෝ කෙලින්ම නිවන් දකින්නයි මඟ මුල් බුදු සමයේදී පාරමිතා අවශ්‍ය නැහැ පිටුතුනේ ඒ පාරමිතා සම්පාදනය කරගත්තු පිරිසක් තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේට හමු ඒ අය ඒ ගෞතම බුද්ධ ශාසනයේ ඒ භවයේම නිවන් දකින්න රහත් වෙන්න ප්‍රාර්ථනා ඇති කරගෙන පාරමිතා සම්පාදනය කරගෙන ඒ ශක්තිය ගොඩනගාගෙන පස්චිම භවිකයින් හැටියට ඉපදුණු අය. ඉතින් එහෙම අයට ආය 아무තු පාරමිතාවක් ඕනේ බෝසතා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම යම් කිසි කෙනෙක් Taman වෙත පැමිණෙනවා නම් ඒතන තාට අවශ්‍ය මට්ටමේ ඉඳලා ඉදිරියට කරුණු පැහැදිලි කරනවා මිසක් මුල ඉඳලම මේ පාඩමක් කියා දෙනවා වගේ එහෙම කියා දෙන්න මේ විභාගයකට ලියන්න වගේ පෝස් එකක් සම්පූර්ණ කරන්න වගේ එහෙම කතාවක් නෙමෙයිනේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් ධාන උපදවාගෙන ආවනම් ඒ තැනත්තාට ධාන වලින් එහාට යන ක්‍රමයයි බුදුහාමුදුරුවෝ කියන්නේ. යම්කිසි කෙනෙකුට ධාන නැතිනම් ධාන උපදවා ගන්න ක්‍රමය බුදුරජාන් වහන්සේ කියා දෙනවා. ඒ තැනත්තාට යෝග්‍යන. එහෙමත් නැතිනම් ධාන ගැන කතාවක් නෑ. ඍජුවම විදර්ශනා වර්ණ ක්‍රමය කියලා දෙනවා. ඉතින් විදිහට ඒ වැඩුණු පුද්ගල පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මුල් කාල පරිච්ඡේදය තුල ජීවත් වුනේ. ඉතින් එහෙම අයට පාරමිතාවක් කියලා එකක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි මේවා බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕන. පොතක තියෙනවද, සූත්‍රයේ තියෙනවද, අටකතාවේ තියෙනවද? ඒක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතර මහා ප්‍රදේශ දේශනා කරනවා. බුදුහාමුදුරුවන්ගෙන් මහගත්ත කියලා යම් කිසි කෙනෙක් ඇවිත් කිව්වත් ඒක පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. හොඳට අහන්න. අහලා සූත්‍රයේ යොදා බලන්න විනයෙහි සංසන්දනය කරනවා. සූත්‍රය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව ඒ නිදහස් මේ සඳහා මඟ කියන මේ ධර්මය මතු කරගන්න අපට ඒ කියන කාරණා උදව් වෙනවා. ඒ වගේම විනය කියලා කියන්නේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්න හෝ ප්‍රහාණය කරන්නට හෝ අවම වශයෙන් ඒවා අඩු කරගන්නවත් අපිට ඒ කියන කාරණේ උදව් වෙනවද? අන්න එහෙම උදව් වෙනවා නම් ඒක දහමයි කියලා කිසිම විවාදයක් නැතුව අපිට වටහා ගන්නට පුළුවන්. එතකොට තව කෙනෙක් ඇවිත් කියනවා මම මේක මහරහතන් වහන්සේලාගෙන යහගති. ඒත් අර ක්‍රමයෙන්ම පිළිබඳයි. තව කෙනෙක් ඇවිත් කියනවා මම මේක බොහෝ ස්තවිර මහතෙරුන් වහන්සේලාගෙන මේක අහගත්. එහෙම කිව්වත් අර විදිහට පිළිපදින. තව කෙනෙක් කියනවා මම මේක ධර්මදර විනයදර එක්තරා තෙරුන් වහන්සේ නමකගෙන යහගත්තේ කියලා කිව්වොත් ඒත් අර ක්‍රමයම අනුගමනය කරන්න කියලා දේශනා කළා මේක තමයි සතර මහාපදේශ මහාපදේශ කියලා කියන්නේ අපි යමක් සැබෑ තථාගත ධර්මයද තථාගත ධර්මයේ තීරණය කරන්නේ කුමකට සාපේක්ෂවද නිවනට සාපේක්ෂව නිවන් දැකීම පංචස්කන්ධයෙන් මිදීම කෙලස් නැසීම ඒ සඳහානේ මේ ධර්ම මාර්ගය එතකොට ඒ සඳහා අපිට කොච්චර දුරට මේක උපකාර වෙනවද? ඒ සඳහා අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි. ඒ වගේම රාග දේශ මොහ ප්‍රහාණය කළ යුතුයි. එතකොට මේ ප්‍රධාන කාර්යයන්ට මේක කොහොමද ප්‍රයෝගී වෙන්නේ? අන්න ඒ සාධකයක් එක්කලා තමයි අපි ධහම තීරණය කරන්නේ. එහෙම නැතුව පොතක තියනවද, බුදුහාමුදුරුවන්ගෙන් අහගත්තා කියනවද, රහතන් වහන්සේගෙන් අහගත්තා කියනවද, විශ්වාසවන්ත හාමුදුරුවනවද මේක කිව්වේ? ඒව අතිරේක කාරණා. ඒවා සාමාන්‍ය සමාජයේ ලෝකයා විසින් පිළිගන්න කාරණා ධර්මයේ සම්බන්ධව වැදගත් වෙන්නේ ඒ එකක්වත් නෙමෙයි ඒක කෙලස් ප්‍රහාණයට නිවන් දකින්න කොච්චර ප්‍රයෝගී වෙනවද කියන කාරණා. ඉතින් මේක අපි විටින් විට බොහෝ අවස්ථාවල විවිධ කරුණවලදී කතා කරගෙන තියෙනවා. දැන් අපි හිතමු බුදුහාමුදුරුව ලංකාවේද උපන්නේ ඉන්දියාවේද කියන කාරණේ ඉතිහාස කාරණයක් හැටියට අපි දැනගන්න එක සනාත කරගන්න එක හොඳයි. නමුත් ඒක මේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්නවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නටවත් අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක ඓතිහාසික වශයෙන් අපි සනාත කරගන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ පන්නේ කියලා යම්කිසි කෙනෙකුට ඓතිහාසික සාධක මත තහවුරු කරගන්න පුළුවන් නම් ඒක අපේ රටට අපේ ජනතාවට ඒක ලොකු ශක්තියක් බුදුහාමුදුරුවෝ අපේ රටේ උපන්න කෙනෙක් කියන මේ මානසික தත්ත්වය, ඒ හැඟීම එයට යම් ප්‍රබෝධයක් ඇති කරන්න හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒකම මාන්නේ මතු කරන්න, ඒකම ඒ අයට වාද විවාද කරන්න, තර්ක විතරක කරන්න කරුණක් වෙනවා නම් ඒක නිකන් උපාදානයක් විතරයි. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ මස් මාංශ කෑමෙන් වැළකීම කියන එක ඊටාම හොඳ ප්‍රතිපදාවක්. හැබැයි ඒක හොඳ ප්‍රතිපදාවක් වෙන්නේ මේ රාග, ద్వේෂ, මෝහ දුරු කරන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උපයෝගී වෙනවනම්. එහෙම උපයෝගී වෙන්නේ නැතුව රාග ద్వේෂ මෝහ වැඩෙනවා නම් තව තවත් මෝහය වැඩෙනවා නම් ගැටීම වැඩෙනවා නම් එතකොට පිල් බෙදා ගන්නවා නම් ඕනෝන්ට චෝදනා කරනවා තමන් හුවා දක්වනවා නම් අනුන් හෙලා දකිනවා එතකොට මේ ප්‍රතිපදාව නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් නෙමෙයි ඇයි ඒක රාග ద్వේෂ මෝහ අහෝසි කරන්න හෝ සමනය කරන්න හේතු වෙලා නැහැ ඒවා වර්ධනය කරන්නයි හේතු වෙලා තියෙන්නේ දුක දුකට හේතුව එයින් මිදීමේ සඳහා මඟ කියන මේ ක්‍රමයට ඇතුළත් වෙලා නැහැ. ඉතින් එහෙමනම් ඒක ලෝක සම්මත වූ හොඳ ප්‍රතිපදාවක් වෙච්ච පමණට ඒක විමුක්තියට උදව් වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රතිපත්තියම ඒ මස් මාංශ කැමෙන් වැළකීම කියන ප්‍රතිපත්තියම අවශ්‍ය නම් කෙනෙකුට හරියට තේරුම් ගත්තොත් නිර්වාණගාමිනී මාර්ගයට උපයෝගී වෙන හැටියට පුහුණු කරන්න පුළුවන්. අපි බොහෝ අවස්ථාවල මේවා ගැන කතා කරලා තියෙනවා. අන්න ඒ වගේ අපිට මේ පාරමිතා කතාව වැදගත් වෙන්නේ මෙන්න මේ විදිහට විග්‍රහ කරගන්නකොට තමයි කොච්චර මේ ධර්ම එකින් එකට එකින් එකට ඒකාබද්ධවද ක්‍රියාත්මක වෙන්නේ. මේ එකක් හරි ගිලිහුණොත් අපිට ඒ අවශ්‍ය විදිහට මනස ශක්තිමත් කරන්න අවදි කරන්න පහසු නෑ. ඒ නිසයි මේ ධර්මවල වැදගත්කම තියෙන්නේ. ඊළඟට අපිට අදිෂ්ඨාන පාරමිතාව දියුණු කරන්න තව අපි සිහිපත් කළා පරක්කම ධාතුව වීර්ය තුන් ආකාරයකට කතා කළා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භක ධාතු කියලා කිව්වේ පටන් ගන්නා වීර්ය. නික්කම ධාතු කියලා කියන්නේ පවත්වාගෙන යන වීර්ය. පරක්කම ධාතු කියන්නේ මොන අභියෝග ආවත් ඒ සියල්ල දරාගෙන, මැඩගෙන, අභියෝග ජයගෙන පරමාර්ථ සාධනයේ තෙක් අඛණ්ඩව වීරය පවත්වන ගතිය තමයි පරක්කම අන්න ඒ බඳු වීරයක් අවශ්‍යයි අදිෂ්ඨාන පාරමිතාව දියුණු කරගන්න. ඒ බඳු වීරයකින් තොරව අදිෂ්ඨානය දියුණු කරන්න බෑ. ඊළඟට අපි කතා කළා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ මේ නාම රූප ධර්මයන් නිර්වාණය දෙසට යොමු කරන්නට මූලිකත්වයේ ගන්න නායකත්වයේ ගන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ මානසික ගුණා. එතකොට ඉන්ද්‍රිය හැටියට අභිධර්මයේදී කරුණු 22ක් දක්වනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය උපෙක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරේන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය ඔය විදිහට ඉන්ද්‍රිය ධර්ම 22ක් අභිධර්මයේදී පැහැදිලි කරනවා. එතකොට ඒවා ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ. එතන නාම ධර්මයක් තියෙනවා, රූප ධර්මයක් තියෙනවා. චක්ක කිව්වන් පස්සේ රූප ධර්ම ටික. සෝත කිව්වන් පස්සේ රූප ධර්ම. එතකොට මේවා ඇයිද ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ? අවශේෂ නාම රූප ධර්මයන් හසුරුවන්න ඒවට නායකත්වය ගන්න ඒවට ප්‍රමුඛත්වය ගන්නට මේ ධර්ම යම් යම් අවස්ථාවල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අතරින් අපට ඍජුවම නිර්වාණගාමිනී මාර්ගයේහි අපිව හසුරුවන්න අපට සහාය වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉන්ද්‍රිය හැටියට මේ කරුණු පහ තමයි මතු කරලා දක්වන්නේ. එතකොට දැන් අපි මේවා ගැන සාකච්ඡා කළා දීර්ඝ කාලයක් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඒතර මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී අපි කතා කළා සිහිය කුසල චෛතසිකයක්. ඒක සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. හැබැයි සෑම කුසල් සිතකම යෙදුනට ඒ සිහිය ඊටාම දුර්වල මට්ටමින් නම් තියෙන්නේ. එම සිහියට පුළුවන් කමක් නැහැ නිර්වාණගාමිනී මාර්ගය තුල අපි ශක්තිමත්ව ඉදිරියට ආරයන්. ඒකාග්‍රතාවයේවත් සමාධිය කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒක අකුසලයේ යෙදුනහම ඒක නිවනට උදව් වෙන්නේ කුසලයේ යෙදුනත් ඒක දුර්වල නම් ඒක නිවන් මාර්ගට උපකාර කරන සමත් නැහැ. නිසා ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අවශේෂ නාම රූප ධර්ම හසුරවන්න පුළුවන් මට්ටමට ඒවා අවදි කරනකොට තමයි ඒවා ඉන්ද්‍රිය ධර්ම හැටියට වැඩෙන්නේ. එතකොට තමයි ඒකේ බල බල ධර්ම නැමැති ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. බල ධර්ම කියන්නේ ප්‍රතිවිරුද්ධ බල ඛණ්ඩණයක. ප්‍රතිවිරුද්ධ බල ඛණ්ඩනය කරන්න ප්‍රතිවිරුද්ධ බල බල මැඩපවත්වන්න පුළුවන් මට්ටමට ඒ චෛතසික ධර්ම ශක්තිමත් වෙනකොට තමයි අර ඉන්ද්‍රිය කෘත්‍ය කරන්න පහසු ඒකයි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් එකම ධර්ම ටික ක්‍රම දෙකකට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඊළඟට අපි සිහිපත් කළා ක්‍රමානුකූල පුහුණුව අපට අදිෂ්ඨාන පාරමිතාව දියුණු කරගන්න වැදගත් වෙනවා. අර සත්‍යක්‍රියාව ගැන කතා කරනකොටත් අපි කිව්ව එක පාරටම අපිට කරන්න බැරි විදිහේ දේවල් එක්ක පටලවෙන්නේ නැතිව පුංචි පුංචි දේවල් තව කෙනෙකුගේ රෝගයකට ආශිර්වාද කිරීම, ඒ වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කිරීම, ඉදිරියේ සිද්ධ වෙන යම්කිසි හානිදායක තව කෙනෙකුට තමන්ගේ දරුවට බිරිඳට සැමියාට අම්මා තාත්තට සිද්ධ වෙන යම්කිසි අනර්ථකාරී දෙයක් වළකින්නට සත්‍යක්‍රියා කිරීම අර්ථයක් සිද්ධ වෙන්න සත්‍යක්‍රියා කිරීම මේ බඳු පුංචි පුංචි දේවල් වලින් අපි පටන් ගන්නට ඕනේ එහෙම කාලයක් කරගෙන යනකොට තමයි අර විශ්වාසය කියන එක තහවුරු වෙන්නේ. ක්‍රමික පුහුණුවකින් තොරව අපට ආත්ම විශ්වාසය ඇති වෙන්නේ නැහැ. හැබැයි ක්‍රමික පුහුණුව කියන එක මේ භවය තුලම මතු කරගත යුත්තක් කියන එක නෙවෙයි. මේවා පාරමිතා කියන්නේ සාංශාරිකව භවෙන් භවේ වර්ධනය වෙන. ඒ නිසා දිගු කලක් සසරේ වර්ධනය කරගත්තු කෙනෙකුට ඒ ඉන්න මට්ටමින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා සමාජයේ අපි සමහර චරිත දකිනවා ඒගොල්ලන්ට එහෙම ක්‍රමානුකූල පුහුණුවක් මේ ජීවිතේ කොහොමවත් පේන්නේ නැහැ. හැබැයි සාංශාරික වශයෙන් ගෙනාපු දේවල් අවශ්‍ය තැනදී වහා අවදි වෙනවා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන්නට තරම්. එනිසා ඒ බඳු සාංශාරික පුහුණුවක් ගැනයි කතා කරන්නේ මේ භවය තුල මේ අවුරුදු 50ක් 60ක් ඇතුලේ සියල්ල අත්දකින්න ඕන කියන කතාව නෙමෙයි. ඒ නිසා ක්‍රමානුකූල පුහුණුව අවශ්‍යයි අදිෂ්ඨානයට. දැන් සමහර වෙලාවට දැන් අපි පැවිදි වුණේ අවුරුදු 14දී. එතකොට ගිහි ජීවිතයේ තියෙන යම් යම් දුෂ්කර තැන් කම් කටළු එතකොට ඒ බඳු කරුණු කතා කරනකොට සමහරු අපෙන් අහනවා ඉතින් හාමුදුරුවෝ අවුරුදු 14 දී මහාන වුණා නම් ඒව ගැන දන්නේ කොහොමද? එතකොට ඒ ගිහි ජීවිතයේ පීඩාවන් ගැන ඔබ වහන්සේට අත්දැකීමක් නැහැනේ. ඉතින් එහෙම අත්දැකීමක් නැතුව කොහොමද මේ ගමන යන්නේ? මහා බෝසතාණන් වහන්සේත් ඒ අත්දැකීම් ලබලා නේද ගිහි ගෙයින් ඉක්මුනේ. එතකොට අපිට හැම ආත්ම භාවයකම මුල ඉඳන් පටන් අරන් මේක කර කර යන්න ගියොත් මේක ඉවරයක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි භවෙන් භවය ඒ නවත්තපු තැනින් ඉදිරියට යන. ඉතින් අවුරුදු 14 දී පැවිදි වෙන්න පුළුවන් කියන්නේ සහ පැවිදි වෙලා ඒ මහානකම පවත්වා ගන්න පුළුවන් වෙන්නේ ඒ සාංශාරික අත්දැකීම් තියෙන නිසා. ඒ අත්දැකීම් ටික නැතිනම් එක්ක මහාන වෙන්න හිතෙන්නේ නැහැ. වෙනත් කරුණක් නිසා මහාන වෙන්න හිතුණා වුණත් වැඩි කල් එක නඩත්තු කරගෙන යන්නට පුළුවන් වෙන්නේ නැහැ. අර අවශ්‍ය සාධක නැතිනම්. මොකද මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. දැන් තියෙන නාම රූප ධර්ම වල එකතුවක් නේ. ඒතකොට මේ අදාළ සාධක හරියට ශක්තිමත් නැතිනම් අනිවාර්යෙන් කොතනකදී හරි කඩා වැටෙනවා. දැන් අපි ගල් බැම්මක් බැඳගෙන යනකොට ඒකේ අපි ගඩොල් ටික හරි ගල් ටික හරි ඒවෙන් තමයි බැම්ම පිරෙන්නේ. ඉතින් ඒ ටික අහුරගෙන අහුරගෙන අහුරගෙන ගියන් පස්සේ යම් යම් අවස්ථාවක ඔක්කොම ටික ඇදගෙන වැටෙනවා. එහෙම බැම්මක් බඳින්න බෑ. අර ගල් වලින් කරන්න මේක අහුරන එක විතරයි. ඇත්තටම මේක ශක්තිමත් කරන්න අර පොඩි පොඩි සක්ක ගල් වලින් ඊළඟට වැලි, බදාම, සිමෙන්ති මේවායින් තමයි මේක ශක්තිමත් වෙන්නේ. ඒවා පුංචි පුංචි දේවල් වුණාට ඒවෙන් තමයි මේකේ චිරකාලීන රඳා පැවැත්ම. අර ලොකුවට පේන ගල් ගොඩෙන් ඒකෙන් කරන්නේ බැම්ම අහුරන එක විතරයි. හිදස් පුරවන එක විතරයි. ඒකෙන් විතරක් ඔක්කොම පවත්වන්න බෑ. ඒ නිසා බාහිරින් බැලූ බැලමට අපිට මෙහෙම කරන්න පුළුවන්, අර කරන්න පුළුවන් වගේ සාධක ගොඩක් පෙනුනට ඒවා අවශ්‍යයි තමයි. හැබැයි ඒවායේ ස්ථාවර බව පවතින ඉතා සූක්ෂම කර්මසම්. පුංචි පුංචි දේවල්. ඒ පොඩි පොඩි දේවල් ගිලිහුණොත් ඒකේ ස්ථාවරත්වේ නැහැ. දැන් ඒක අපි ওই පහුගිය කාලේ මූලික ධර්ම කාරණා පිළිබඳව කරපු දේශනා ටිකක් එකතු කරලා ධර්ම දේශනා 200ක විතර 100 100 DVD පැටි දෙකක් සකස් කළා දැන් ගොඩක් කල. ඉතින් ඒ ඒවා තියෙන්නේ බොහොම සරල මූලික ධර්ම හැබැයි දැන් හුඟා ධර්මයේ ප්‍රගුණ කරන භාවනා කරන ඉබඳු අය පවා ඒ දේශනා ටික අහලා අපිත් එක්කලා කියපු කාරණයක් තමයි හාමුදුරනේ අපි ගොඩාක් මේ ධර්මයේ ප්‍රගුණ කරගෙන ආවා. හැබැයි සමහර තැන්වල පොඩි පොඩි පටලැවිලි තිබුණා. ඉතින් ඒවත් එක්කලා ඒවා විසඳ ගන්න විදිහක් නැහැ. මොකද අපි ඉන්න තැනත් එක්කලා අරවා වැදගත් නැහැ කියලා හිතෙනවා. හැබැයි එක්තරා ඉමකට ඇවිල්ලා එතනින් එහාට yaadෙන්නේ නැහැ. එතනින් එහාට වැඩෙන්නේ නැහැ. හැබැයි අර දේශනා ටික ඇහුවට පස්සේ අර අපිට ගිලිහිලා තියෙන පුංචි පුංචි තැන් ඒවා හරියට හඳුනා ගත්තට පස්සේ කිසි ගැටලුවක් නැතුව ඒ ගමන් මඟ ඉතා පහසුවෙන් සැහැල්ලුවෙන් ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබුණා කියලා. ඉතින් ඒක උදාහරණයක් අපි කිව්වේ ඒ කියන්නේ අපිට ලොකු ලොකු දේවල් ටික ඕන ඒවා ප්‍රධාන සාධක ටික ඕන හැබැයි ප්‍රධාන සාධකවල ඒකාබද්ධතාවය රඳා පවතින්නේ අර සියුම් සියුම් කරුණුත් එක්කලා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය ගම්භීරං දුද්දසං අනු මේක දකින්න පහසු නැහැ තා සූක්ෂමයි ඒ සූක්ෂම බව මේ ධර්මයේ තියෙන එක්තරා ලක්ෂණයක් ඊළඟට අපට අදිෂ්ඨානය දියුණු කරගන්න ඒ අදිෂ්ඨානයෙන් ක්‍රියා කළ එබඳු චරිත නැවත සිහි කිරීම දැනටත් එහෙම අදිෂ්ඨානශීලීව ක්‍රියා කරන විදිහේ අය ආශ්‍රය කිරීම අතීතයේ එහෙම කරපු අය පිළිබඳ චරිත කතා කියවීම. එතකොට අපිට ඒකෙන් ධෛර්යයක් මතුවේ. ධෛර්යයක් මතු වුණාට ඒක කියවන වෙලාවට ඒ ධෛර්යය මතු වෙනවා. ඊට පස්සේ ටික දවසක් ඒක තියෙනවා. ආයෙ කඩා වැටෙනවා. එහෙම තමයි අපේ මනසේ ස්වභාවය. මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න අපට පුළුවන් වෙන්නේ දැනට සජීවීව ඉන්න චරිත අතර එහෙම බොහොම අදිෂ්ඨාන පූර්වකව යම් යම් ඉලක්ක වෙත යන චරිත හමු වුණොත් තමයි අපිට අපේ අදිෂ්ඨානය දියුණු කරගන්න පහසුයි. ඉතින් මේ අදිෂ්ඨානය ලෝකෝත්තර කරුණු සම්බන්ධව පමණක් නෙමෙයි ලෞකික ජීවිතයේ සමහරට මූල්‍යමය වශයෙන් ආර්ථික වශයෙන් තමන් ශක්තිමත් තැනකට යන්න අධ්‍යාපනයෙන් තමන් ශක්තිමත් තැනකට යන්න. ඒ වගේ කටයුතු කරන අය අපිට ඕන තරම් සමාජයේ මුණ ගැහෙනවා. ඉතින් එහෙමයි අසුරට වැටුණොත් තමන්ට විමුක්ති මඟ පිළිබඳව නෙමෙයි අර අධ්‍යාපනය සම්බන්ධව ආර්ථිකය සම්බන්ධව අදිෂ්ඨාන පූර්වක ඒ කෞශල්‍ය දියුණු කරගන්න පුළුවන්. හැබැයි අපිට නිවන් දකින්නට ඕන නම් ඒ නිර්වාණගාමිනී මාර්ගය තුල අදිෂ්ඨාන පූර්වක යන චරිත හඳුනා ගන්නවා. ඉතින් මෙතනදී අපි පරිස්සම් වෙන්න ඕන පැත්තකුත් තියෙනවා. ඒ තමයි මේ අදිෂ්ඨානය කියන කාරණේදී සමහරු හරියට අගතිගාමී උපාදාන කරගෙන එහෙම නැත්නම් සීමා අතික්‍රාන්තව අතිධාවනේ ඒ ඒ අදාළ කාරණය පිළිබඳව දරන්න පුළුවන් ඔරොත්තු දෙන්න පුළුවන් සීමාවෙන් එහාට ගිහිල්ලා කටයුතු කරන්න උත්සාහ කරනෝ ඒ සාධක හඳුනාගෙන නෙමෙයි ඒ අර තමන්ගේ ඉලක්කය තියෙනවා දැන් අර වර්තමානයේ තියෙන ධනාත්මක චින්තනය කියලා මට මෙතනට යන්න පුළුවන් මම කොහොම හරි මෙතනට යනවා ඉතින් ධනාත්මක චින්තනය හොඳ හැබැයි චින්තනය ධනාත්මක වෙනවා වගේම චින්තනයෙන් විතරක් ලෝකෙ සියල්ල සිද්ධ වෙන්නේ ඒකට අවශ්‍ය සාංශාරික කර්ම වේගය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බඳු කුසල කර්ම කරලා ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කාය ශක්තිය නිරෝගීකම තියෙනවා. ඒකට අවශ්‍ය ඒ විෂයක්ෂේත්‍රයේ පිළිබඳව දැනුගත්කම ප්‍රාමාණික දැනුමක් තියෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය තියෙනවා. මේ වගේ ඊළඟට ඒකට උදව් කරන්න තව පිරිස් ඕන. මෙහෙම ගොඩාක් පැති අපි සම්පාදනය කරගන්න. ඒ ඒවා සම්පාදනය කරගත්තොත් තමයි අර ධනාත්මක චින්තනය පළදරන්නේ. ඉතින් ඒවා ඔක්කොම පළදරන්න ධනාත්මක චින්තනය යම් ප්‍රමාණයකින් මූලික සහයෝගයක් ලබා දෙනවා. තමන් මේක කොහොම හරි කරන්න ඕන කියලා ධනාත්මක සුබවාදී ආකල්පයක් තිබුණ නැත්නම් අර මොකක්වත් ගොඩනගන්නේ නැහැ ඒ නිසා ධනාත්මක චින්තනය ප්‍රමුඛයි. හැබැයි ප්‍රමුඛයි කියලා අර ගල් ටික විතරක් අහුරගෙන ගියා වගේ ධනාත්මක චින්තනය විතරක් යන්න ගියොත් යම් දුරක් ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. ඒ මානසික රෝග රෝග ආබාධ වලට ප්‍රතිකාර ගන්න ආයතනවල mental disorders කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්න ආයතනවල ගිහිල්ලා බැලුවේ පස්සේ හොඳ දක්ෂ පක්ෂකම් තියෙන අදිෂ්ඨාන පූර්වකව වැඩ කරන්න පුළුවන් එහෙම චරිත ඒ වගේ තැන්වල ප්‍රතිකාර ගන්නවා. ඇයි ඒ? ඒගොල්ලන්ට අදිෂ්ඨානය තියෙනවා. හැබැයි ඒකේ සමවරතාවය ප්‍රඥාවෙන් සමතුලිත කරගෙන නැහැ. ඒතකොට සීමා අතික්‍රාන්තව අගතිගාමී. ඉතින් ඒ නිසා හැමතිස්සෙම අපි කියන කාරණයක් තමයි ප්‍රඥාවෙන් තමයි මේ ධර්ම සමතුලිත කරන්නේ. ධර්ම සමතාවේ, ඉන්ද්‍රිය සමතාවේ ඇති කරන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව නැතිනම්, විමර්ශාව නැතිනම් හැම විටම අපි අගතිගාමි වෙන්න පුළුවන්. ඒ නිසා සමාජයේ අපිට යම් යම් චරිත හඳුනා ගන්න පුළුවන් අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන අය එතනදිත් අපි පරිස්සම් වෙන්න ඕන. ඒ ප්‍රමාණය යා හැකි ප්‍රමාණයද යා නොහැකි ප්‍රමාණය. ඉතින් ඒ නිසා මේවා අපි මේ කරුණ වශයෙන් කතා කරන තරම් පහසු නැහැ ප්‍රායෝගික ජීවිතයේදී ඊළඟට දැන් ඊළඟට අපිට ප්‍රශ්නේ එන්නේ දැන් ඒක අපි තීරණය කරන්නේ මොන පදනමක් මත ඉතින් ඒක තීරණය කරන්න වෙන්නේ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය ඉතින් තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයෙන් එහාට වැඩ කරන්න බෑනේ එහෙම කරන්න ගියොත් වෙන්නේ නිකන් අනුන් කියන විදිහට දේවල් කරන්න. ඒතර හැමතිස්සෙම නිකන් පරපෝෂිත චරිතයක්. අපි අපිට මුලදී එහෙම තමයි කරන්න වෙන්නේ ගුරුවරයෙක් කියන විදිහට වෙන කවුරුවත් කියන හැටියට පොතක තියෙන විදිහට. හැබැයි හැමදාම මේ පරපෝෂිත මට්ටමින් මේ ගමන යන්න බෑ. මෙතනට අපි ආපහු එන්න ඕන මේ ඉන්ද්‍රියන් තුලින්. ඒ අවශ්‍ය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් Taman තුල අවදි කරගෙන ඒ ඉන්ද්‍රියන් තුලින් Tamanගේ පංචස්කන්ධය හසුරුවන තැනකට එන්න ඕන. බාහිර උපදේශයකින් හසුරුවන තැනකට නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට අනිත් කෙනාගේ අදිෂ්ඨානය ප්‍රබලයි ඒතනත්තා මේ මධ්‍යස්තව යන කෙනෙක් ඒතනත්තා අගතිගාමීව යන කෙනෙක් මේතනත්තා ඇසුරට සුදුසුයි නොසුදුසු මේ කොහොම අවසානයේ තීරණය කරන්න වෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට. ඉතින් ඒ නිසා තමයි සමාජය තුළ අපිට එකම මට්ටමකින් කිසිවක් දකින්නට බැරි ඊළඟට අපි හඳුනා ගන්න ඕනේ මේවට තියෙන බාධක ධර්ම. ඉතින් බාධක ධර්ම ගැන අමුතුවෙන් දීර්ඝව කතා කරන්න දෙයක් නැහැ. සාධක හැටියට කියපු කරුණු වලට ප්‍රතිවිරුද්ධ ධර්ම හැම විටම බාධක හැටියට ක්‍රියාත්මක වෙනවා. කියන්නේ ආත්ම විශ්වාසය නැතිකම. Tamanට Taman ගැන විශ්වාසයක් නැතිනම් මේක කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කෙනෙකුට අදිෂ්ඨානයක් කරන්න බෑ. ඉවසීම නැතිනම්, දරා ගැනීම නැතිනම්, පොඩි දෙයින් කැළඹෙනවා නම්, වික්ෂිප්ත වෙනවා නම්, පීඩාවට බය නම්, එහෙම චරිතවලට අදිෂ්ඨාන පාරමිතාවක් පුහුණු කරන්න පුළුවන් කමක් ඊළඟට ආරම්භක ධාතුව තිබුණා වුණත් දේවල් පටන් ගන්නවා පටන් ගන්නතර පවත්වාගෙන යාමේ ශක්තිය නැතිනම් අභියෝග පැමිණෙද්දිත් ඒවා දරාගෙන මැඩගෙන ඉදිරියට අරමුණ සාක්ෂාත් වෙන තෙක් යාමේ පරක්කම ධාතුව නැතිනම් ඒ තනත්තට යම් ප්‍රමාණයකට වීඩ තිබුණා වුණත් අදිෂ්ඨානය ප්‍රගුණ කරන්න පහසු නැහැ. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අවශ්‍ය විදිහට වර්ධනය වෙන්නේ නැතිනම් ඒ තනත්තා මම මෙහෙම කරනවා අර එහෙම කරනවා කියලා හිතුවට එහෙම කරන්න බෑ. ඇයි ඒ මෙතන සත්වයේ පුද්ගලයක් නැති නිසා. ඉතින් ඒ නිසා තමයි අපි බොහෝ අවස්ථාවල සිහිපත් කරන්නේ මම නිවන් දකිනවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකිනවා මේ භවයේ මම කොහොම හරි මාර්ගඵලයක් ලබා ගන්නවා මේවා හොඳ ප්‍රාර්ථනා. හැබැයි ප්‍රාර්ථනා සඵල වෙන්නට නම් ඊට අදාළ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම මේවා වැඩෙන්නට ඕන. ඒතකොට ඒවා මොන මට්ටමේද තියෙන්නේ? යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඊළඟට අර ක්‍රමානුකූල පුහුණුවක් නැති වුණොත් ඒක අදිෂ්ඨාන පාරමිතාවට බරපතල හානියක් වෙනවා. ඒ කියන්නේ මුලින්ම අපි කල නොහැකි මට්ටමේ දේවල් වලට අත ගැහුවොත් එතනදී අපේ හිත කඩා වැටෙනවා. අපි පිළිබඳව තියෙන විශ්වාසය නැති වෙනවා. මේකනම් කරන්න බෑ කියලා හිතෙනවා. එතකොට අපි වීරය කරන්න කරන්නේවත් නැහැ. ඒකට ඉදිරිපත් වෙන්නේවත් නැහැ. එතකොට අපි අපි තමන් පිළිබඳව තමන්ට ආත්ම විශ්වාසයෙන් බිඳෙන්න පුළුවන් ක්‍රමිකව ඒ ගමන් මඟ ගියේ නැතිනම්. උදාහරණයක් හැටියට දැන් එක ගුරුවරයෙක් ඒ ගුරුවරයා යෝග සහ ඔය යම් යම් ශිල්ප ක්‍රම කියා දෙන ගුරුවරයෙක්. එතකොට එතුමා ළඟට අලුතෙන්ම ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගත්තට පස්සේ මේ ශිෂ්‍යයින්ට මුලින්ම පැහැදිලි කරලා දෙනවා අඩි 15ක් 20ක් විතර උස තාප්පයකින් එහා පැත්තට පනින්නේ කොහොමද? එතකොට එතනට කය හසුරවගන්නේ කොහොමද? හිත හසුරවගන්නේ කොහොමද? මේ සියල්ලම න්‍යායාත්මකව අර දරුවන්ට පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරලා දීලා ඊට පස්සේ මේ ගුරුතුමා අහනවා දැන් ඔයගොල්ලන්ට මේ කියපු කරුණු ටික සම්පූර්ණයෙන්ම හොඳටම පැහැදිලිද? පැහැදිලි. මොනවා හරි ප්‍රශ්නයක් තියනවද? තියෙනවා නම් අහන්න. ඉතින් ප්‍රශ්න මොකුත් නැහැ. එහෙමනම් දැන් ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතුමා තාප්පයක් පෙන්නලා කියනවා එහෙනම් දැන් මේකෙන් පණින්න එහා පැත්තට. දැන් මේකෙන් පණින හැටි කියා දුන්නා ගතසිත හසුරවා ගන්න හැටි කියා දුන්නා දැන් ඒ කියන්නේ ප්‍රශ්නෙකුත් නැහැ හැමෝටම හොඳට තේරිලා තියෙනවා එහෙනම් ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ එතකොට අර ශිෂ්‍යෝ වටපිට බලනවා මොනේ මොන බල ඇයි මේක දැනගත්තට ක්‍රියාත්මක කරන්න නම් අන්න ක්‍රමානුකූල පුහුණුවක් තියෙනවා ඒකෙන් තමයි අර අත්දැකීම තුලින් පරිණත භාවය ආත්ම විශ්වාසය කියන එක ගොඩනගන්නේ මේක කළ හැකි දෙයක් මේක මෙහෙමයි කරන්න කියලා ඉතින් ඒ ඒ ඒ ඒ තුලින් ඒ ගුරුවරයා අර ශිෂ්‍යයින්ට පළවෙනි දවසේ ඒත්තු ගන්නනවා මේවා මේ න්‍යාය ඉගෙනගෙන විතරක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි ප්‍රායෝගිකව පුහුණු කරන්න ඒ නිසා අකන්න පුහුණුව අත්‍යවශ්‍යයි කියන එක ඒත්තු ගන්නන්න තමයි අර ගුරුවරයා අර අර වගේ දෙයක් මතු කරන්නේ. ඉතින් ඒ වගේ මේ ධර්ම මාර්ගය තුලත් අපි කොච්චර මේවා ඉගෙන ගත්තත් කොච්චර අනුන්ට කියා දුන්නත් කොච්චර පොත් ලිව්වත් කොච්චර පොත් කියෙව්වත් මොනතරම් දහම් ගබඩාවක් වගේ අපේ දැනුම තිබුණා වුණත් ඒවා වැදගත් වෙනවා කුමක් සඳහාද ප්‍රායෝගික වේව භාවිතයට ගන්නවා නම් එහෙම භාවිතයට ගන්නේ නැතිනම් අර ප්‍රායෝගික ජීවිතේ ලැබිය යුතු අත්දැකීම් ටික ලබාගෙන විශ්වාසවන්තව මේ ගමන අපට ඉදිරියට යන්න බැරි ඊළඟට අපි සිහිපත් කළා උපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒ බාධක සාධක හඳුනාගෙන අවස්ථාවෝචිතව මතුවෙන බාධකේ හඳුනා ගන්නට අපි දක්ෂ වෙන්න. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් හැටියට යම් අවස්ථාවක මම මෙන්න මෙහෙම කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් ඒ අදිෂ්ඨානය ඇති කරගත්තා වුණාට සමහර දේවල් පැමිණෙන්නට පුළුවන් අපි නොහිතූ විදිහේ එතකොට නොයිතු විදිහ ගැටලුවක් මතුවෙනකොට අපි එතනදී ක්‍රියා කළ යුත්තේ කෙසේද? දැන් ඒ සඳහා අපිට වැදගත් වෙනවා උපමාවක් හැටියට ගත්තොත් දැන් උල්පතින් ආරම්භ වෙන දියපහර මහා ගංගාවක් හැටියට මහ මුහුද දක්වා ගලාගෙන යනවා. මේ ගලාගෙන යන්නේ එකම ක්‍රමයකට නෙමෙයි. හෙළ ඇති තැන් වල වේගයෙන් ගලන ඒ වගේම සමබිම් ඇති තැන්වල ගලනවද නැද්ද කියලා හොයන්න බැරි මට්ටමට ජලකඳ බොහොම හිමින් සැරේ පහළට ඇදේ. ඊළඟට ඉවුරු තියෙන තැන්වල දිය එළි හැටියට කඩාගෙන. අගාධ ඇති තැන්වල ඒක පිරිලා පිරිලා පිරිලා පිරිලා එතනින් උතුරලා යන්නට සලස්ව ගන්න. ඊළඟට මහ පර්වතයක් කන්දක් හමු වුණොත් ඒක විනිවිදගෙන යන්නට බැරි නම් එතනදී පැත්තට හැරිලා පුළුවන් පැත්තෙන් යනවා. එතකොට ගසාගෙන යන්නට පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක ගහගෙන තල්ලු කරගෙන යනවා. මේ විදිහට හැම තැනදීම ගඟ ගලන්න එකම විදිහක් නෙමෙයි. හැබැයි හැම තැනදීම ගඟ ගලනවා. අර ආවාටයට පිරෙන තැනත් අපිට දැන් ගඟ ගලන්නේ නැහැනේ පිරෙනවනේ වගේ පෙනුනට ඒ පිරෙනවා යනු ඒ ඒ අවස්ථාවේදී ගඟ ගලන්න තියෙන හොඳම ක්‍රමය. එතකොට අර සමතලාභිනෙහිදී නිශ්චලව පවතිනවා යනු ඒ ගඟ ගලන්න එතනදී තියෙන හොඳම ක්‍රමය. ඉවුරකදී ජල ධාරාව පහළට කඩා වැටෙනවා යනු එතනදී ජලය ගලන්නට තියෙන හොඳම ක්‍රමය. අන්න ඒ වගේ අදාළ පරමාර්ථය හඳුනාගෙන සාධක බාධක හඳුනාගෙන ක්‍රමය, උපාය මාර්ගය හඳුනාගත්තොත් තමයි අපට අවස්ථාව ඕචිත වේවා හසුරුව ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ අර අපි කිව්වේ අගතිගාමී වෙනවා, අන්තගාමී වෙනවා, සීමා අතික්‍රාන්ත වෙනවා, අතිධාවනයේ යුක්ත වෙනවා කියලා කිව්වේ මොකද්ද? අර හැම තැනදීම එක විදිහකට වැඩ කරන්න උත්සාහ. මම මෙහෙම කෙනෙක්. එතකොට ඒ ඒක නිකන් තමන් මතු පිටින් පෙරව ගන්න. එතකොට ඒකේ අදාළ කාර්ය සාධනය කිරීම නෙමෙයි ඉලක්කය. මම මෙහෙම කරන කෙනෙක් කියලා ඇඟවීම. දැන් ඔය බෝසත්තුරු හැටියට කතා කරන සමහර චරිත දකින්නකොට අපි දකිනවා පින්නතුනි. ඒගොල්ලන්ට ඕනකම තියෙනවා සමහර කෙනෙකුට නිකන් අපි බෝසත්තුරු අපි මෙහෙම ප්‍රාර්ථනාවකට යනයි කියලා අඟවන්න. ඒ අඟවන්න යනවා කියන්නෙම ඇතුළ වැඩිලා නැහැ කියන්නේ. ඒගොල්ලන්ගේ යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙන්නත් පුළුවන්. තියද නැද්ද කියන්න හරියටම දන්නේ නැහැ. හැබැයි වැඩිලා නැති භවයේ සංකේතයක් තමයි මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්නේ. හැබෑවට වැඩෙන චරිත ඒගොල්ලන්ට අනුන්ට පෙන්වන්න ඕනකමකුත් නැහැ අනුන්ට කියන්න ඕනකමකුත් නැහැ කල යුතු දේ කල යුතු තැනදී කරනවා අනුන්ගේ අපද ඒක අනිත් අය දැනගත්තත් එකයි නැතත් එකයි තමන් කළා කියලා දැනගත්තත් එකයි නැතත් එකයි ඒක අදාළ නැහැ ඒ තමන් කරන්නේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවයි ප්‍රගුණ කරන විදිහ ඒතර කරුණාව වැඩෙන්නේ තමන්ගේ මනස තුළ ප්‍රඥාව වැඩෙන්නේ තමන්ගේ මනස තුළ. ඒකේ ඵලය ලෝකයට සහ තමන්ට දෙපැත්තටම ඒක අනිත් අය දැනගත්තයි නොදැනගත්තයි කියලා ඒක අදාළ නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ ಗುಣධම් වැඩිීමේදී සෝවාන් වෙන්න රහත් වෙන්න යන ගමනේදී ගොඩාක් දෙනා නිකන් ඒවා පුම්බන්න හදනවා. මම මෙහෙම වෙච්ච කෙනෙක් මම සෝවාන් වෙච්ච කෙනෙක් මම අරිහතුන් වහන්සේ නම මම බුදු වෙච්ච කෙනෙක් මාත් එක්ක තර්ක කරන ඒ ඔක්කොම අර නොයඩුණු භවයේ ලක්ෂණ රහතන් වහන්සේ නමක් තමන් රහත් වෙලා කියලා කියන්න පුළුවන් ඒ කියන ප්‍රකාශනෙන් අහන කෙනාට යහපතක් වෙන තැනදී පමණක්. එහෙම නැතු උන්වහන්සේලාට ඒව කොහොම හංගගෙන ඉන්නවාම කියන නියමේ නෙමෙයි. ඒ වගේම ඒක ප්‍රකාශ කරන්නේ අනුපසම්පන්නයින් සමගන මේක නිසා ගිහියන් සමග තබා සාමණේර හාමුදුරුවෝ නමක් එක්කලවත් කියන්න බෑ. ඒක කියනවා නම් කියන්න පුළුවන් උපසම්පදා භික්ෂුවක් එක. ඒ ඒ භික්ෂුවකින් ඒක අනිත් අය දැනගන්න එක වෙනම කතාවක්. ඉතින් ඒ වගේ දහම මොකද්ද විනය මොකද්ද සාධකය මොකද්ද බාධකය මොකද්ද උපාය කෞශල මේ කිසිවක්ම නොසලකා ඒවා නිකන් අර මතු පිටින් පෙරවගෙන ලෝකයේ තුල රඟ දක්වන්නට වෑයම් කරනවා නම් ඒ තුල අපට පෙනෙන්නෙම අර දුර්වලකම අත්දැකීම් නැති බව. ඒ වගේම වැඩි දුරක් යන්නේ නැති බවට හොඳම සලකුණක් තමයි නොපිරුණු බව. ඉතින් ඒ නිසා අපි මේ ගමන් මගේදී හැම විටම උපාය කෞශල්‍ය අපි පරිහරණය කරන්න ඕන. ඒ උපාය කෞශල්‍ය තුලින් තමයි අදාළ ඉලක්කය සාධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ ලෝකයා ඉදිරියේ පෙනී සිටීමක් නෙමේ. අදාළ සාධක සම්පාදනය කිරීම. ඉතින් අන්න එහෙම කටයුතු කරන්න අපට විශේෂයෙන් වැදගත් වෙනවා ආධ්‍යාත්මික දැක්ම. අපි සිහිපත් කළා හුඟක් වෙලාවට මේ ಗುಣධර්ම සම්පාදනය කරන්න පවා යම්කිසි කෙනෙක් පෙළඹෙන්නේ ආත්ම මූලික හැඟීම්. අපි පසුගිය සතිවලත් කතා කළා පව්කම් වලින් වැළකීම, කුසල් දහම් වැඩිම, ලෝක ධර්ම අවබෝධ කර ගැනීම කියන මේ ප්‍රතිපදාව තුළ අපි කොයි කවුරුත් යෙදෙන්න උත්සාහ කරනවා. හැබැයි උත්සාහ කළාට එක එක්කෙනා එක එක විදිහේ පරමාර්ථත් එක්ක හැමෝගෙම නිවන් දැකීම කියන මූලික අදහසක් තියෙනවා. අදහස තිබ්බා වුණාට තාම ඒ එතනට අවශ්‍ය ආධ්‍යාත්මික දැක්ම අවදි වෙලා නැතිනම් අපි බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්ම මූලික හැඟීමකින්. ඒතර ආත්ම මූලික හැඟීමයි කියලා කියන්නේ දැන් අදිෂ්ඨාන පාරමිතාව සම්බන්ධව ගත්තොත් මම නම් හිතුවොත් යමක් කරන්න පුළුවන් කෙනෙක්. මට එහෙම කාටවත් අභියෝග කරන්න බෑ. මට ඕන නම් මෙච්චර දරා ගැනීමේ හැකියාව තියෙනවා. මං අදිෂ්ඨානයක් කළොත් ආයෙත් ඒක වරදින්නේ නෑ. ඒ වගේම මෙහෙම මට යමක් කරන්න ඕන නම් ආයෙත් ජීවිතේ නැති වුණත් ඒක කරලා මිසක් මං පස්ස බලන්නේ එතකොට මේ විදිහට ඒතනත්තා යම් ප්‍රමාණයකට ඒවා පුහුණු කරන්නට උත්සාහයක් ගන්නවා. හැබැයි හැමතිස්සෙම අර මම ආයනේ මුල් කරගෙන මම මෙහෙම කෙනෙක් තමන් හුවා දක්වන්න. ඒ වගේම සමහර වෙලාවට ඒතනත්තාගේ ඒ අදිෂ්ඨාන පූර්වක ක්‍රියා කිරීම තමන් සුඛිත කරගන්න. අධ්‍යාපනය දියුණු කරගන්න ආර්ථිකය දියුණු කරගන්න අපාගත නොවි සුගතිගාමි වෙන්න දෙව්ලෝක උපදින්න බ්‍රහ්ම ලෝකයක උපදින්න එතකොට ඉපදිලා ඒ සැපේ විඳින්න එතකොට වෘත්තියමය වශයෙන් යම් යම් සුවිශේෂ අවස්ථාවට පැමිණෙන්න තනතුරු ලබන්න ඉතින් මම ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නේ කියලා අදිෂ්ඨාන කරගත්තොත් කෙනෙකුට ඉතින් ඒ ගමන එහෙම කොහොම හරි යන්න උත්සාහයක් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ඒ අදිෂ්ඨානය තුල තමයි ඒතනත්තා ඒ තනතුර වෙත ගෙනියන්නේ. නමුත් එක්කමක් සඳහාද ඒ අදිෂ්ඨානය ආත්මමූලිකව. හැබැයි දැන් බෝසත්තරෙක් වගේ කෙනෙක් දැන් ලංකාවේ විශේෂයෙන් සඳහන් වෙන්නේ නොබෝසත් වූ නොරජ්වෙත් මේ ලංකාව තුල බෝසත්වරේ තමයි රජවිය යුත්තේ බෝසත් නොවන කෙනෙක් රජ වුණොත් මේ හැබැයි පරමාර්ථය හඳුනාගෙන එතනට යන්න බෑ එතකොට මේ ලංකාව තුල රාජ්‍යත්වයේ කියන එකේ ප්‍රධාන පරමාර්ථය ශාසනය රකිමින් තමනුත් ಗುಣදහම් වඩමින් අන් අයටත් ಗುಣදහම් වඩන්න පුළුවන් පරිසරයක් සැකසීම තමයි ප්‍රධාන උනේ. ඒ ප්‍රධාන වෙච්ච නිසා ඒ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ තමන් ගැන වගේම අනිත් අයගේ ගුණධම් වැඩිම පිළිබඳවත් කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන කෙනෙකුට. ඉතින් ඒ මට්ටමට ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ අර රහත් වෙන්න තරම් ශක්තිය තිබිලා තමන්ගේ අරහත්ත්වය පැත්තකින් තියලා අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්නට තරම් තීරණය කරගත්තු එබඳු චරිත ඒ වගේ කෙනෙක් රජ වුණොත් තමයි ඒ තනත්තාට පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සුඛ විහරණය තමන්ගේ අභිමානය තමන් වැජඹීම කියන එක පැත්තකින් තියලා ලෝකේ යහපත වෙනුවෙන් කටයුතු කරන. එතකොට දැන් අර පෞද්ගලික අර්ථයෙන් මම ජනාධිපති වෙනවා මම රජ වෙනවා කියලා යන කෙනෙකුට මම ආයනේ මුල් කොටගෙනත් එතනට යන්න පුළුවන්. බෝසත්වරයෙක් වගේ කෙනෙකුට රටේ යහපත වෙනුවෙන් ශාසනය නගා සිටුවීම වෙනුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ සුභසිද්ධිය වෙනුවෙන් යටපත් වීගෙන යන ශාසනය මතු කරලා ධර්මයේ චිරස්ථායි කිරීම වෙනුවෙන් ඒතනත්තාට ඕනනම් මම කොහොම හරි ජනාධිපති වෙනවා රජ වෙනවා කියලා ඒ ඉලක්කයට යන්නත් පුළුවන්. එතකොට දෙන්නම එකම තැනටයි පොරබදන්නේ වගේ අපට පේනවා. හැබැයි පළවෙනි කෙනා ආත්ම මූලික සංකල්පයකින් දෙවෙනි කෙනා මානුෂීය සහ ආධ්‍යාත්මික දැක්මකින්. ඉතින් අන්න ඒ වගේ අපිට බාහිරින් බලලා කියන්න බෑ මේ තනත්තා ಗುಣධම් වඩන්නේ මොන පදනමක් තුලද අනිත් අනිත් එක තමයි දැන් මේ කාරණා අපි මේ කතා කරන්නේ අනුමනින්න නෙමෙයි. අරයා මෙහෙමයි මෙයා ආයා නම් හරි ආත්මාර්ථකාමී වයි ඒව කර ඒව බලන්න නෙමෙයි. Taman තියා බලන්න. මම මේක කරන්නේ මොන අදහසින්ද? මේක ආත්ම මූලික සංකල්පයකින්ද මම මේ ගුණ ධර්මයේ ප්‍රගුණ කරන්නේ? එහෙම නැත්නම් මානුෂීය පදනමක් තුලද? එහෙම නැත්නම් ආධ්‍යාත්මික දැක්මක් තුලද? ඒ නිසා අදිෂ්ඨාන පාරමිතාව තුල අර වගේ Tamanට දුක් පීඩා දුරු කරගන්න, සැප වැඩි කරගන්න, තානාන්තර ලබන්න, අධ්‍යාපනයෙන් ඉහළට යන්න ආදී වශයෙන් අපිට කටයුතු කරන්න පුළුවන්. දැන් අපේ ජීවිතයේ අත්දැකීම් හැටියට මම මීට පෙර දිනක සිහිපත් කළා. කුඩා කාලේ පාසල් යන අවදියේ ඉඳලා වයස අවුරුදු 20 වෙනකන් අපි අධ්‍යාපනය කාර්යයේදී එහෙම නැත්නම් අධ්‍යයන කාර්යයේදී අපේ ඉලක්කය උනේ මම හොඳ දැනුගත් කෙනෙක් වෙන්නට ඕන මම හොඳ දැනුගත් භික්ෂුවක් වෙන්න ඕන කියන ආකල්පෙන් තමයි ඉගෙන ඒක නිර්වාණගාමිනී මාර්ගයට අදාළ නැහැ පළක් නැහැ කියලා තේරුණාට පස්සේ මම සම්පූර්ණයෙන් ශාස්ත්‍රීය අධ්‍යාපනය අතහැරිය අවුරුදු 20 මට ඕන උනේ පැවිද්දෙක් හැටියට කොහොමද සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ මහානකම ගත කරගෙන සාසනයට යහපතක් කරන්න පුළුවන් වෙන හැටියට අපේ චරිත හැඩගස්ව ගන්න. ඉතින් ඒ සඳහා නොයෙක් ගුරුවරු හමු වෙමින් අවශ්‍ය මඟ පෙන්වීම ලැබමින් උත්සාහ කරමින් භාවනා කරන්න වෑයම් කරමින් නොයෙක් දේවල් දීර්ඝ කාලයක් කරගෙන ගිහිලා අවුරුදු 33 විතර වෙනකොට අපි දැනගෙන ගත්තු අපි තේරුම් ගත්තු යම් යම් කරුණු සමාජගත කරන්න උත්සාහ කිරීමේදී අපිට දැනෙන්න ගත්තා නෑ අධ්‍යාපනය කියන එකත් අවශ්‍යයි. මොකද මේ ශාසනය දිගු කලක් පවතින්නට නම් ශාසන ශෝධනයක් සිද්ධ කරන්න හැකි අවස්ථාවකදී හරි අපට ඒ කාර්යය කරන්න නම් අපි කියන යමක් සමාජය තුල වළංගු වෙන්න ඕන පිළිගන්නට. එහෙම පිළිගත්තේ නැත්නම් සමාජය වෙනස් කරන්න අපට දායක වෙන්න බෑ. දැන් එතනදී අපට සිහිපත් වුණා ජේසුස් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා. ඒතර දෙදෙනාම සත්භාවයෙන් යම් සමාජ සෝදනයකට අත ගන්න. දෙදෙනා එක වගේ සසඳන්න බෑ කොහොමවත්. නමුත් දෙදෙනාගේම අදහස උනේ සමාජ ශෝධනය. එතකොට ජේසුස් වහන්සේ ගවලනේ ඉපදිලා එතනින් ඇවිල්ලා ඒ කටයුත්ත කරන්න ගියාට කරන්න ඉඩ දෙන්නේ නැහැ සමාජය විසින් ඒකට බාධා පමුණවලා විනාශ හැබැයි බෝසතාණන් වහන්සේ කල්ැතුවම කාලයේ දීපේ දේශයේ කුලයේ මව සියල්ල බලලා ඇවිදින් පහළ වුණා. කුලය වැඩක් නැහැ කියන්න ඉහළම කුලය තමයි ඉපදුනේ. එහෙම නැත්නම් සමාජය ඒක පිළිගන්න ආ මේ කුලහීන නිසා දැන් මේ කුලයට නිග්‍රහ කරනවා කියලා තමයි දකින්නේ. අන්න ඒ වගේ තමන්ගේ විමුක්තියට වැදගත් නොවුනත් ඒ තනතුර, ඒ తত্ত্বය, ඒ අවස්ථාව අපට අන් අයගේ සුභසිද්ධිය සඳහා අවශ්‍ය නම් සාසනයේ චිරකාලයක් පවත්වන්නට අවශ්‍ය නම් ඒ සඳහා අපට කැප වෙන්න පුළුවන්. එනිසා අවුරුදු 33න් පස්සේ අපි ලැබූ අධ්‍යාපනයේ ඒ අධ්‍යන කාර්ය අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ මම දැන උගත් කෙනෙක් වෙන්නට ඕන කියන පදනමේ නෙමේ නිවන් දකින්නට යන ගමනේදී මට දැන උගත්කමක් නැහැ කියලා මා තුළ හීනමානයක් තියෙනවා නම් ඒ හීනමානය නිවන් දකින්නට බාධාවක් ඒක දුරු කරගන්නට ඕන අනිත් එක තමයි අපි කියන කාරණා සමාජගත කරන්නට නම් විවාදයකින් තොරව අනිත් අය මේක ග්‍රහණය කරන්නට නම් ඒ වගේම මේ ශාසනය දිගු කලක් පවත්වන්නට යම් දායකත්වයක් සලසා දෙන්නට නම් ඒ සුදුසුකම් අපි සපුරා ගත යුතුයි. එතකොට ඒ බඳු දැක්මකිනුත් අපිට අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට ඒ එතනදී අපිට අර මානුෂීය සහ ආධ්‍යාත්මික කියන ප්‍රවේශයකින් එතනට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ කරන්නේ අදිෂ්ඨාන පූර්වකව තමයි. ඉතින් ඒ වගේ එකම කාර්යය විවාහ වීම, දරුවන් හැදීම, ඉගෙනීම, ව්‍යාපාර කිරීම, මුදල් හම්බ කිරීම, ගෙවල් දොරවල් යාන වාහන ගැනීම, සැප පහසුකම් ලැබීම, තනතුරු ලැබීම, රටේ ජනාධිපති වීම, රජ වීම, සක්විති රජ වීම, සක්දෙව් වීම, බ්‍රහ්ම වීම මේ ඕන තැනකට අපට අදිෂ්ඨාන පූර්වකව යන්නට පුළුවන් ආත්ම මූලික සංකල්ප වෙනොත් මානුෂීය වශයෙන් ලෝකයට යහපතක් කරන්නටත් ආධ්‍යාත්මික දැක්මක් තුළින් සසර ගමන නිමා කරන්නට අන් අයටත් ඒ ගමන නිමා කරන්න උදව් කරන්න කියන මේ දැක්ම තුළින් ඒ නිසා අදිෂ්ඨාන පාරමිතාවේදී අපට අනිත් අදිෂ්ඨාන පාරමිතාවේදී විතරක් නෙමේ සෑම පාරමිතාවකදීම සෑම ගුණයකදීම අපිට වැදගත් වෙන්නේ අනිත් අය එක කොහොමද කරන්නේ කියන එක නෙමේ මම කොතනද ඉන්නේ මම මොන මට්ටමේද ඉන්නේ ආත්ම මූලික සංකල්පයකින්ද මේ ගුණය වඩන්නේ එහෙමනම් එතන ඇත්තටම යම් උත්සාහයක් තියෙනවා හැබැයි අවංකව එතන ගුණයක් වැඩෙන්නේ යම් සදාචාරයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා උත්සාහයක් තියෙනවා කැපකිරීමක් තියෙනවා හොඳ අත්බැහියක් තියෙනවා සමාජයට හානියක් නොවි අපිට ඒ යහපත් හුරුව පවත්වාගෙන යන්න පුළුවන් එක සසර හුරුවක් වෙනවා හැබැයි නිවනට උදව් වෙන්නේ ආත්ම මූලික සංකල්පයෙන් ක්‍රියා කරනවා මානුෂීය පදනම මම විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අනිත් අයගේ දුක් පීඩා දුරු කරන්න යහපත ඇති කරන්න මම ක්‍රියා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒතර මේ අදහස තුල ಗುಣ වැඩෙන්න ගන්නවා. අර ආත්ම මූලික සංකල්පය තුළ හොඳ ප්‍රතිපදාවක් තිබුණා වුණාට හොඳ වැඩපිළිවෙලක් තිබුණා වුණාට ಗುಣ වැඩෙන්නේ හැබැයි මේ මානුෂීය පදනම තුළදී ප්‍රතිපදාවත් හොඳයි ಗುಣ වැඩෙන්න ගන්නවා. කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, පරෝපකාරය, අර්ථචර්යාව මේ ආදී යහපත් ගුණාංග අපි තුල දියුණු කරගන්නට පුළුවන් යම් කිසි කෙනෙකුට ආධ්‍යාත්මික දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන් නම් ආධ්‍යාත්මික දැක්ම කියන්නේ මොකක්ද? මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. පාලියේ අජ්ජත්ත කියලා කියන්නේ තමන් කියන එක. එතකොට මේ තමන් කියන්නේ මොකද්ද? මෙතන කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම සමූහයක්. මෙතන තියෙන පංචස්කන්ධය. මෙතන තියෙන්නේ ආයතන 12ක්. මෙතන තියෙන්නේ ධාතු 18ක්. මෙතන තියෙන්නේ පරමාර්ථ ධර්ම සමූහය. ඒතර මේ පරමාර්ථ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හේතුඵල වශයෙන්. එවනම් සසර පවතින හේතු සැකසෙන්නේ කොහොමද? සසර නවතින හේතු සැකසෙන්නේ කොහොමද? සසර නවත්තන්න ඕන නම් කොහොමද මෙතන හේතු සකස් කළ යුත්තේ? අන්න ඒ බව දැකලා ඒ ක්ලේශයන්ගෙන් මිදෙන්න පංචස්කන්ධයෙන් මිදෙන්න භව ගමන නවත්තන්න මේ සාධකය අවශ්‍යයි කියලා අවස්ථාවෝචිතව එය ගොඩනගන්න පුළුවන් නම් දුර්ගුණය දුරු කරන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරගන්න පුළුවන් අන්න ඒක තමයි ආධ්‍යාත්මික දැක්මකින් ಗುಣ වඩනවා ඉතින් මේ බඳු දැක්මක් ඇතුව කටයුතු කරන කෙනාටත් මේ අදිෂ්ඨානය ප්‍රගුණ කරන්න පුළුවන් අදිෂ්ඨානය දියුණු කරන්න පුළුවන් ඒ තනත්තාගේ අදිෂ්ඨානය තුළ අපි අර මුලින් කිව්වා වගේ විවාහ සංස්ථාව පිළිබඳව වෙන්න පුළුවන් අදිෂ්ඨානය ඇති කරගන්න. හැබැයි ඒක ඍජුව නිවනට උදව් වෙනවා. කොහොමද? මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැති බව දැනගෙන ලෝකය පවත්වන්නට, ජාතිය පවත්වන්නට, ඒ වගේම සාසනය පවත්වන්නට තමන් විමුක්තිය සඳහා කටයුතු කරනවා වගේම තව ටික දෙනෙකුට හරි මනුලොවට එන්න කැමති අයට දැන් අපිට මනුලොවට එන්න පුළුවන් වෙන්නේ නැහනේ අපේ මව්පියෝ දරුවෝ හදන එක ප්‍රතික්ෂේප කළා නම් විවාහ වෙන එක ප්‍රතික්ෂේප කළා. එතකොට ඒ අය විවාහ වුණු නිසා දරුවන් හදපු නිසා තමයි අපිට මනුලොවට එන්න පුළුවන්. බුදු වෙන්නට පැමිණෙන මහබෝසත්වරයෙකුටවත් මනස කොච්චර ශක්තිමත් වුණත් අම්මා තාත්තා කය හදලා දුන්නේ නැත්නම් මනුලොවට එන්න බැරි වෙනවා. ඉතින් මනුලොවට ආවට පස්සේ තමන් තෝරා ගන්න ගමන් මඟ මහානකම නම් එතන දරුව හැදීමක් නැහැ. එතන තමන් ලෝකයට ආධ්‍යාත්මික ගුණ පුහුණු කරන්නට මඟ සලසන. තමන් විවාහ සංස්ථාවකට එළඹෙන්න කැමති දරුවන් හදන්න කැමති නම් ඒ තනත්තාට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒ තමන්ට ලෝකේ වෙනුවෙන් කරන්න පුළුවන් මහඟු කාර්යයක්. දරුවා කියලා හදාගෙන මැරෙන මොහොතේ වතුර ටික දෙන්නයි, පවුල පවත්වන්නයි, මට දරුවෝ ඉන්නවා කියන්නයි කියන විදිහකට දරුවෝ හදන්නත් පුළුවන්. ඒ ආත්ම මූලික සංකල්ප. එතකොට අපේ රට රැක ගන්න ඕන, සමාජය රැක ගන්න ඕන, අපේ ජාතිය වැඩි කර ගන්න ඕන, අපේ ජාතිය පිරිහෙන්න දෙන්න හොඳ නැහැ. ඒ අර සමාජ මූලික සංකල්ප. එතකොට මේ අනන්ත විශ්වයේ සැරිසරන්නා වූ සත්ත්වයින්ට මනුලොවට එන්න පුළුවන් නම් තමයි ಗುಣධම් වඩන්න පුළුවන් වෙන්නේ මේ බුද්ධෝත්පාද කාලය ධර්මයේ පවතින කාලය වෙනත් වෙනත් තැන්වල උපදිනවට වඩා බෞද්ධ පවුලක අපි අතර යම්කිසි කෙනෙක් උපන්නොත් ඒ තැනැත්තාට හොඳ මඟ පෙන්වීමක් කරලා නිවන් දකින්න අපට සහාය වෙන්න පුළුවන්. ඒ සඳහා අපි ටික දෙනෙක් හරි දරුවෝ හදන්නට ඕනේ. ඒ අයට අවස්ථාව හදලා දෙන්න. අපිත් එක්කලා සසර ආපු අයට මනුලොවට එන්නට ආරාධනා කරන්න ඕනේ. ඒ අයට අපි උදව් කරන්න ඕනේ. අපි කණ්ඩායමක් හැටියටයි වැඩෙන්නේ මේ සසරේ. ඒ බව නුවණින් තේරුම් අරගෙන ඒ බඳු සත්පුරුෂයන්ට ඇරයුම් කරලා ඒ සඳහා මඟ සකස් කරලා දීලා විවාහ වෙලා දරුවෝ හදනවා කියන එක ඕනනම් ආධ්‍යාත්මික දැක්මක් මත ක්‍රියාත්මක කරන්න පුළුවන්. මහබෝසත්වරු වගේ අන්න ඒ බඳු දැක්මක් තුළින් තමයි ලෝකේ පවත්තන. ඒ නිසා බාහිරින් බැලුව බැලමට අපට කියන්න පුළුවන් කමක් නැහැ. මෙයා මේ කටයුතු කරන්නේ ආත්මමූලික සංකල්පයකින්, මේ කටයුතු කරන්නේ මානුෂීය සංකල්පයකින් මේ කටයුතු කරන්නේ ආධ්‍යාත්මික සංකල්පයකින් කියලා එකවර බැලුව බැලමට කියන්න බෑ දීර්ඝ කාලයක් ඇසුරු කිරීම තුළින් පරීක්ෂා කිරීම තුළින් විමසීම තුළින් අධ්‍යයනය කිරීම තුළින් අත්දැකීම් තුළින් යම් ප්‍රමාණයකට අන් චරිත මොන වගේ අදහසකද කටයුතු කරන්න කියලා අපට හඳුනා ගන්න පුළුවන් ඒකත් වැදගත් වෙනවා නමුත් අපේ මේ ප්‍රයත්නය අනුන් විනිශ්චය කරන්න නෙමෙයි අපි කොතනද ඉන්නේ අපේ මනස වැඩ කරන්නේ කොහොමද මම මේ කටයුතු කිරීමේදී මොන දැක්මක් ඇතුවද මේවා කරන්නේ කියන බව තේරුම් ගත්තොත් තමයි Tamange විමුක්ති මාර්ගය විශ්වසනීයව හසුරුව ගන්න පුළුවන් වෙන්නේ ඒ දැක්ම තමයි අපට සමාජයක් හසුරවන්න ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙමනම් අදිෂ්ඨාන පාරමිතා පිළිබඳ මම හිතනවා මේ කාරණා ප්‍රමාණවත් කියලා. එතකොට අපි ලබන සතියේ නවවැනි පාරමිතාව මෛත්‍රී පාරමිතාවයි ලබන සතියේ ඉඳලා අපි සාකච්ඡා කරන්නේ. එවනම් අද දේශනාව එපමණකින් නිමවටපත් කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.